නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සමාධින් වික්ඛවේ භාවේත සමාහිතෝ වික්ඛවේ වික්ඛු යථා භූතං පස්සති පජානාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙතු මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම මෙහිමයි සමාධින් විස්සවේ භාවේත මානිනි සමාධිය වඩත්වා සමාහිතෝ භික්ඛවේ භික්ඛු මානිනි සමාහිත වූ භික්ෂූන් වහන්සේ යථා භූතං අස්සති අජානාති සත්‍ය වූ පරිද්දෙන් ඇති සැපීම් සියල්ල දැකගනි දැනගනි මේකයි පිටිතේ මේ සූත්‍ර පාඨය අපි මාත්‍රිකා කෙලේ අද මේ ශාලාවේ වැඩියෙන් සිටින්නේ සමාධිය වඩන පිරිසක් දෙවනුව සිටින්නේ ඒ පිරිසට සිව්පසෙන් සංග්‍රහ කරන්න පැමිණි සදහවක් දානපති පිරිසක් අප දෙපාර්ශ්වයේම බලාපොරොත්තු වන්නේ සත්‍ය අවබෝධයයි බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ ආબોධ කොට වදාළ ආරි සත්‍ය ආબોධ කරගෙන මේ දුක් සසර ගෙවාගෙන අමා මහ නිවන් දැකීමට අපි සෑම දිනාගේ එකම පැතුම. ඒ නිවනට පැමිණීමේ ඒකායන මාර්ගය සීල සමාධි ප්‍රඥා කියන මේ නම් තුනෙන් හැඳින්වෙනවා. මෙයම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නමින් කියවසෝ තියෙනවා. සීල සමාධි ප්‍රඥා දැන් විශාල පිරිසක් අටසිල් දහසින් සමාදන්වගෙන සිටිනවා. එවැගේම ආදී වස්තුමක සීලයද පිළිපා සිටිනවා. ඒ සමාදන්ව ගන්නා ලද සීලය ප්‍රාතිමෝක්ෂ සංවර සීල සංඛ්‍යාවට ගැලෙනවා. ඊළඟට අපි ඉන්ද්‍රයන් සංවර කර ගන්නවා. සදරින් ගන්න සදරට අරමුණු වෙන සම අරමුණක් ඉදීම මනා සිහිය මනා නුවණ පිටුවාගෙන ලෝභ දෝෂ ආදී උපක්ලේශ පහළවන නොවනසේ අපි ඉන්ද්‍රියන් සංවර කරගන්න. එවැගේම අපේ ජීවත් වීම දැහැමින්ම පවත්වනවා. අපට ලැබෙන සිව්පසය අපි නුවණින් පරිභව කරනවා. මෙයින් සතර සංවර සීලය කෙරෙනවා. මේ සතර සංවර සීලය අතුරින් මුල් තැන ගන්නේ ප්‍රාතිමෝක්ෂයයි තවත් ශික්ෂාපද සීලයයි. මේ ශික්ෂාපද සීලය සීල විසුද්ධියක් බවට පත්වන්නේ කරුණු 8ක් පිළිමේ. ඒ කරුණු 8 සම්පූර්ණ වීමෙන් සීලය විසුද්ධ සීලයක් වෙනවා. ඒ මොනවාද කරුණු 8? අඛණ්ඩ, අච්ඡිද්ද, අසබල, අකල්මාස, බුද්ධිස්ස, විඤ්ඤුප්පසත්, අපරාමත්ත, සමාධි සංවත්තන කියන අටයි. අඛණ්ඩ කියන්නේ සමාදන්ව ගන්නා ලද සීලයේ මුලින් වගේ සිකපදයක් බිඳියේ නැතිනම් එය අඛණ්ඩ සීලය. අච්චිද්‍ර සීලය කියන්නේ මැලි සිකපදයක් බිඳියේ නැත්නම් එය අච්චිද්‍ර සීලය. අසබල සීලය කියන්නේ හේලියට ශික්ෂාපද කීපයක් හරියේ නැතිනම් අසබල සීලය. අකල්මාක් සීලය කියන්නේ තනින් තනින් තනින් සං ශික්ෂාපද මිදී නැත්නම් ඒ සීලය අකල්මාස සීලය. බුද්ධිෂ්ඨ සීලය කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගෞරව නම්බුනාම ආදී මේ තෘෂ්ණාවෙන් බර වූ ප්‍රාර්ථනා නැතිව නිවන් කතා කරන සීලය බුද්ධිෂ්ඨ සීලයයි බුද්ධිෂ්ඨ කියන්නේ තෘෂ්ණාවට වහල් නැහැ තෘෂ්ණාවෙන් නිදහස් විඤ්ඤුප්පසත්ත කියන්නේ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දිවයෙන් අප දිහා දැක්කොත් අපේ සීලය පිරිසුදු නම් සාදු සාදු කියා අපට ස්තුති කරනවා ප්‍රශංසා කරනවා. එවැගේම අප රාකුණා සීලයද බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට අනුව පවත්නා සීලයක් බැවින් මෙය විඤ්ඤුක්ත සත්‍ය සීලය. අපරාමර්ථ සීලය කියන්නේ මේ සීලයෙන් මේ පිළිවෙත් මගින් මට දෙව් සැප ලැබේවා හෝ මිනිස් සැප ලැබේවා සක්විති සැප ලැබේවා සක්දෙවිඳු සැප ලැබේවා මම නොයාගත හැකි වේවා ආදී ලෞකික අපේක්ෂාවකින් තොරව කන්නාදිත්‍ය වලට යටක් නොවි කන්නාදිත්‍ය උපාදානයන්ගෙන් අල්වා නොගෙන මගේ මේ සීලය මගේ මේ පිළිවෙත කෙලසුන් නැසා දුක් කෙලවර කොට ලැබෙන ආරි සත්‍ය අවබෝධයෙන් ලැබෙන අමා මහ නිවන පිණිසම වේවා කියන්නේ නිස්සාරණ සංකල්පනාවෙන් සමානව ගන්නා ලද සීලය අපරාමර්ථ සීලයයි. සමාධි සංවර්ධනක සීලය කියන්නේ මේ විදිහට රක්නා ලද සීලයක් ඇති කෙනෙක් ගහක්නට ගියත් වනබදකට ගියත් ගාංශලාවකට ගියත් නැලිතලාවකට ගියත් දිමේකස්ථානයේදී ගියත් සිව් ඉරියව්වෙන් කවර ඉරියව්වක සිටියත් ඉතේ සමාධියක් වඩන්නේ අරමුණු කරගත් තනං වහ වහා මිද සමාධි කරගන්න තරම් සීලය පිරිසුදුයි. ඒ සීලයට කියනවා සමාධි සංවර්ධනික සීල. මෙන්න සීලයේ අංග 8. මේ අංගයෙන් රක්නා ලද සංසීල් හෝ අටසීල් හෝ කවර හෝ සීලය ධ්‍යාන විපස්සනා මාර්ග ඵල ප්‍රතිලාභයේ සමර්ථයි මේක සීල සම්පදායයි සමාධි සම්පදාය ගැන මේ සූත්‍ර පාඨය සමාධි කියලා කියන්නේ කුමක්ද සම්මා ආධියතියති සමාධි සං සාමං ආධියතියති සමාධි ඒ කියන්නේ උතුම් ලෙස මනා ලෙස අතරක් නොමැති ලෙස හිත යමක පිහිටා තිබේ නම් ඒකට කියනවා සමාධි ඒක සමථය කියන වචනයෙන් හඳුන්වනවා සමු උපසමය කියන ධාතුවෙන් සමාධියේ සමාධියේ ප්‍රත්‍යයේදී සමථය කියලා පදයක් හැදෙනවා සංසිඳීමේ භාවනාව. සංසිඳීමේ භාවනාවයි සමාධි භාවනාව. සංසිඳීම කියන්නේ කුමක්ද? අපේ සිත නිතර නොසන්සුන් භවෙන් පවතින්නේ. ඒ කියන්නේ දොරටු හයෙන්ම සිත විසිරී යනවා. අහසේ පාවෙන වලාකුළු වගේ අපේ සිත විසිරී යනවා. ඒ විසිරී යන සිත නොසන්සුන් සිතක් හැටියට හඳුන්වනවා. නොසන්සුන් සිතට ගැඹුරු දෙයක් ආબોධ කිරීමට අපහසුයි. සැලෙන පහන් සිල්ුවක් ළඟට ගිහින් කුඩා අකුරු කියවන්න පුළුවන් කමක් නැහැ. පහන් සිල්ුව සැලෙන නිසා පහනක් වුණත් ඒක චංචලයි. ඒ වාගේ සැලෙන සිතකින් උසස් ගැඹුරු දෙයක් මේ නාමයේ මේ රූපයේ මේ ස්කන්ධයේ මේ ආයතනයේ මේ රූප කලාපයේ මේ චිත්තයේ මේ ඡායිකයේ මේ ආයතනයේ මේ ධාතුව මේ අනිත්‍ය මේ දුක මේ අනාත්ම කියලා වටහා ගන්න අපහසුයි චංචල සිතී. එනිසා සිත සංසුම් බවට පැමිණියොත් තමයි මේ ගැඹුරු දෙයක් අවබෝධ කර හැකිවන්නේ. මෙන්න මේක නිසා මේ චංචල වෙන, මේ කනගාටු වෙන, මේ දුක් වෙන, මේ තරහ වෙන, මේ කෙලෙස් උපදින নানা විද විකෘතියට පැමිණෙන සිතක සංසුන් බවක් නැති නිසා ගැඹුරු ධර්මයක් අවබෝධ කිරීම අපහසුයි. මෙන්න මේක නිසා විතේ සංසිඳීමක් අවශ්‍යයි. හිතේ සංසිඳීමක් තමයි සමත සමාධිය කියන පදයෙන් හැඳින්වෙන්නේ. එතකොට නානා අරමුණු කෙරෙහි විසිරී යන සිත එක් අරමුණක පිහිටුවාගෙන සිටිය හැකිනම් මේක සමාධියයි. ඒකට බොහෝ වචන තියෙනවා. සමාධිය කියනවා, ඒකාග්‍රතාව කියනවා, අවික්ෂේපේ කියනවා. මේ වාගේ වචන රාශියකින් මේ හඳුන්වනවා. එතකොට මේ සමාධිය විවිධාකාරයකින් වඩන්න උපදෙස් දීලා තියෙනවා. ඒ වාට කියනවා කර්මස්ථාන භාවනා කියලා. එකම ක්‍රමයකින් නෙමෙයි විවිධාකාරයකින් මේ සමාධිය වඩන්න තියෙන ඒවා කර්මස්ථාන භාවනා කර්මයේ ආරමුණු කියන එකයි කර්මස්ථාන කමතහන් කියලා අපි සිංහලෙන් කියේ මේ කමතහන් කියනවා 40ක් මේ කමතහන් 40න් කැමැති අරමුණකින් තමාගේ සිතේ සමාධිය වඩන්නට ඕනේ ඒ සමාධිය වැඩිමින් බලාපොරොත්තු වන්නේ ප්‍රඥා කියන තුන්වෙනි මේ ශාසනය සම්පූර්ණ කිරීම. සීල ශාසනය ළඟට සමාධි ශාසනය ඊළඟට ප්‍රඥා ශාසනය. ප්‍රඥා ශාසනයෙන් තමයි සත්‍ය අවබෝධ කළ හැකි වන්නේ. ප්‍රඥාවට ආසන්නම කාරණයයි සමාධිය. ඒක නිසා මේ සමාධි භාවනාව ගැන අපි වඩා අවධානය යොදන්නට ඕනේ. මක්නිසාද අඳුරු ගැබක තියෙන දෙයක් දකින්න එළියක් ඕනේ. අඳුරු ගැබක තියෙන දෙයක් අතපත ගාලා සොයා ගන්නවට වඩා එළියක් අල්ලලා නිසයකින් දැකලා ගන්න පුළුවන් නම් ඉතා පැහැදිලි පහසුයි. ඒ වාගේ අපේ මේ පංචස්කන්ධයේ අඳුරු ගැබක් වාගේ. මේ අඳුරු ගැබක් වෙන්නේ පංචස්කන්ධය හා සසු ස්කන්ධ ලෝකයේ නියම ආලෝකයෙන් දැක ගන්නට තමයි සමාධිය අවශ්‍ය වන්නේ. සමාධියෙන් සිටේ සංසුම් බව හා ආලෝකයක් ඇති වෙනවා. මේ ආලෝකයේ තුලින් අපට අවශ්‍ය අවශ්‍ය දේක් දැක ගන්න පුළුවන්. එහෙමනම් තමයි සමාහිතෝ භික්ඛමේ යථා භූතං පස්සති පජානාති කියා වදාළ මේ බුදුබණ පදේ සාර්ථක වේ. ඒ සමාධිමත් වූ සිතින් හැම දෙයක් ගැනම කොච්චර අඳුරු තැනක තිබුණත් ඒ සියල්ල දැක ගන්න පුළුවන් දැනගන්න පුළුවන් කියන එකයි මේ දේශනාවේ සාරාංශය. ඊළඟට සලකා බලන්නට ඕනේ මේ සමාධි භාවනාවෙන් අදාළ ලැබෙන අනුසස් මොනවද කියන්නේ. යපි යම් කිසි දෙයක් කරන්නේ ආනිසංශයක් බලාගෙන. ගොවියා ගොවිතැන කරන්නේ එහි අස්වැන්නක් නෙලා ගන්න. වෙළඳාම කරන වෙළෙන්දා එහි ලාභයක් බලාගෙනයි වෙළඳාම කරන්නේ. ධර්මං වදින දෙමව්පියෝ ඒ දරුවන්ගේ අනාගත සුභසිද්ධියත් එක්කම Tamanටත් යම් කිසි දැහැමී උපකාරයක් බලාගෙනයි දරුවන් හදන්නේ. ශිෂ්‍යයන්ට උගන්වන නැනවත් ගුරුවරු ඒ ශිෂ්‍ය දරුවන් හොඳ යහපත් පුරවැසියන් බවට නැනවත් උගතුන් බවට පමුණුවන වගේම ඒ දරුවන් තුලින් ලොවට වැඩක් සැලසෙනු පිණිසයි ඒ ශිෂ්‍යයන්ට උගන්වන්නේ. මේ වාගේ යම්කිසි අර්ථයක් බලාගෙන යම්කිසි ක්‍රියාවක යෙදේ. ඒ වගේම භාවනාවක් කළ යුතු වන්නේ ආනිසංස දැකගෙනයි. මේ සමාධි භාවනාවේ තියෙන අනුසස් පහ ප්‍රධාන අනුසස් පහ. කුඩා කුඩා අනුසස් සිය ගණනාවක් මෙහි තියෙනවා. ඊළඟට සලකා බලන්නට ඕනේ සමාධි භාවනා ප්‍රභේද 40 මොනවද කියලා. දස කසන නමින් 10ක් තියෙනවා. දස අසුබ නමින් 10ක් තියෙනවා. බ්‍රහ්ම විහාර නමින් 4ක් තියෙනවා. අනුස්සති නමින් 10ක් තියෙනවා. ධාතු මනසිකාර්කයා එකක් තියෙනවා. ආහාරේ කටුකුණ සංඥා කියලා එකක් තියෙනවා. අරෝප ධාන හතරක් තියෙනවා. සියල්ල 40යි. මේ 40 කියනවා ධ්‍යාන බාටපත් වෙන කර්මස්ථාන තියක්. ඒවා හඳුන්වන්නේ දස කසින, දස අසුබ, ආනාපාන සති, කාගත සති. උතන 22යි. ඊළඟට බ්‍රහ්ම විහාර 4යි 26යි. අරූප සමාපatti 4යි 30යි. මේ 30 හැර ඉතිරි 10 ධ්‍යාන වැඩෙන උපචාර සමාධි පමණක් ලැබෙන කර්මස්ථාන 10යි. ඒවාට කියන උපචාර කර්මස්ථාන 10 කියලා. ඒ කියන්නේ අනුස්සති කර්මස්ථාන 10න් දෙකක් හැර අටකුත්. ධාතු මනස්කාරය හා ආකාර පටික්කුල සංඥා කියන මේ දෙකත් එක 10යි. ඒ 10ක් අපට අවශ්‍ය වෙනවා. ඊළඟට අපි සලකා බලන්නට ඕනේ මේ අර්පණා කර්මස්ථාන 40 දී 30 දී කවර කවර විදිහේ අර්පණා කවර කවර සමඳහන කියන ලැබෙනවාද කියලා. ආනාපාන සති කර්මස්ථානෙන් රූපාවචර ධ්‍යාන සියන ලැබෙනවා. දසකන්දන කර්මස්ථාන 10න් රූපාවචර ධ්‍යාන සියල්ල ලබන්න පුළුවන් අරූප ධ්‍යාන හතරට සාධක වෙනවා. දසාසුභයෙන් හා ද්වත්තිං සාකාර පිළිකුල් භාවනාවෙන් ප්‍රථම ධානයේ පමණක් ලැබෙනවා ඒ 11යි. මෙත්තා කරුණා මුදිතා තුනෙන් ධ්‍යාන තුනක් තුනක් දැකින් පමණක් ලැබෙනවා. උපේක්ඛා බ්‍රහ්ම විහරණේ හතරෙනි ධ්‍යානයේ පමණක් ලැබේ. අරූප ධ්‍යාන හතරෙන් එක එක අරූප සමාපත්තියක් පමණක් ලැබේ. මේ යමේ විශේෂානිසංස පහක් තියෙනවා. මේ විශේෂානිසංස භාගන අපි කෙටියෙන් සැලකමු. පළවෙනි විශේෂානිසංසය තමයි ධිට්ඨ ධම්ම සුඛ විහරණය. තාතන් වහන්සේලා රහත් බවට පත් වෙලා ධ්‍යාන සමාධිය. සමාධි වඩනවා ලැබූ සමාධි ධ්‍යාන සමාපatti වශයෙන් වඩ සමාප්‍රමවදී ඥානසංසය තමයි එදිනෙදා කායික චෛසිකය සැප විහරණයෙන් ගත කෙරේ මේ රහතන් වහන්සේලා රහත් නො වූ ෘතුජන යෝගාවචරයන්ටද ධිට්ඨ ධම්ම සුඛ විහරණයක් මෙහිදී ඒ කියන්නේ විවිධාකාර අනුසස් මේ සමත භාවනාවෙන් ලැබේ සමහර යෝගාවචරයන් සමත භාවනා වඩා දීර්ඝ කාලයක් තිබුණු ඉසරාජයේ සංසිඳී සුවපත් වෙනවා. සමහර යෝගාවචරයන් සමාධි භාවනා වඩා දිග කලක් පැවති මේ ගමනා ගමනේ අඩු වැඩිකම් සංසිඳවාගෙන යථාර්ථයේ සුව වෙනවා. සමහර යෝගාවචරයන් මේ ධ්‍යාන සමාධි වඩලා හෘදේ රෝග සංසිඳී නිරෝගී වෙනවා. මේ ධිට්ඨ ධම්ම සුඛ විහෙරේ. සමහර යෝගාවචරයන් දිගත ලක්ෂණයේ ඇඟේ කැසිනි ගඩ කුෂ්ඨ සංසිදී මෙයින් සෝපත් වෙනවා. සමහර යෝගාවචරයන් මේ සමත භාවනා වඩා තම තමාගේ ශරීරයේ සංදි වේදනා ආදී ආපරයිටිස් කියන රූමැටික් කියන මේ වගේ රෝග සුවදී නිරෝගී වේ. සමහර යෝගාවචරයන් සමත භාවනා වඩා නිතර නිතර හිතේ බල පැවැත්වූ දැඩි කෝපණීය වැනි ගති සංසිඳී හොඳ සාන්ත සුවපත් භාවයටපත් වෙනවා. සමහර යෝගාවචරයන් සමත භාවනාවේ සිටේ සමාධිය වැඩි නිසා දරුවන් නැති ශෝකේ නිසා හඬා හඬා සිටි දෙමව්පියෝ දෙමව්පියන්ගේ නැති ශෝකේ නිසා හඬා හඬා සිටි දරුවෝ ඒ වාගිත සංසිඳුවාගෙන මනසියෙන් මනනෝනේ සනසමින් ජීවත් වෙන්න සමත් වෙන මේ වාගේ එකක් දෙකක් නෙමෙයි එදිනදා ජීවිතයේ මුහුණ පාන්න සිදුවෙන විපාක ඕද අකුසල් ඕද යම් යම් දුක් වේදනා සංසිඳුවාගෙන එදිනෙදා ජීවිතයේ ලොකු සුවයක් සැනසීමක් මේ සමත භාවනාවෙන් ලැබිය හැකි බැවින් මේකට කියනවා ධිට්ඨ ධම්ම සුඛ විහරණය. පසුගිය කාලේ අපි දන්න අඳුරන බෝසත් ගුණ ඇති සත්පුරුෂ මහත්මයේ සිටියා කලමුනි. මෙතුමා බොහෝ කාලයක් භාවනාන යෝගීව ගත කළ පළපුරුදු භාවනා ඇති කෙනෙක්. ඒ කියන්නේ සමථ විපස්සනා දෙකම හුරු වැඩි විපස්සනාම හුරුයි. අපේ නීතිරිගල ලොකු ස්වාමීන් වහන්සේට කැපකරු දායකත්වයෙන් සැලකූ ප්‍රධාන පෙළේ දායක කෙනෙක් කනුමුනි. එතුමාගේ වකුගඩු ආබාධයක් හැදිලා වෛද්‍යවරු ඒ ශල්‍ය කර්ම කිරීම සඳහා ගින්නියම කරන් සිටියා. මෙතුමා සෑම දවසේම නිදාගන්න රෑ 12ට. එකෙක් ආගමික වත් පිළිවෙත් කරන භාවනා වඩන තෙරුවන් වැඳෙන පිරික් කියලා තමයි නිදාගන්නේ. මෙතුමා සෑම දවසේම අර ශල්‍ය කර්මයට දිනේනතුරු ඒ රෑ 12ට ආසන්න කාලයේදී තමන් බුදු පූජා පවත්වන බුදු මැඳුරේ බුද්ධ වන්දනාව කොට නිමවා නවරහාදී බුදු ගුණ එක එකක් එක එකක් කියව ඒවා සත්‍යක්‍රියා කළා මෙත් කළා තමන්ටම ඒ තමාගේ සිතේ වැඩිණු කුසාසිතේ ආනුභාවයේ සමාධි සිතේ ආනුභාවයේ කොපමණද නැවත සල්ලි කර්මයේ සඳහා පරීක්ෂණයේදී බැලුවාම එක ගලක්වත් නැහැ ගල් ටික සියල්ල දිය වෙලා නිරෝගී බවටපත් වෙනවා. මේ කුමක්ද? අර සමත භාවනාවේ ආනිසංස. බුදු ගුණ වැඩුවා, මෙත් වැඩුවා, ආනාපාන වැඩුවා, එයින් සත්‍ය ක්‍රියා කළා. මේ වාගේ තමන්ගේ රෝග සුව කරගන්නත්, සමහර විට අනුන්ගේ රෝග සුවපත් කරන්නත් මේ සමත භාවනා බලයෙන් පුළුවන්. සමත භාවනාවේ සමාධි සිතක් උපදවාගෙන යම්කිසි රෝගියෙකු ළඟ හෝ දුර හෝ ඉන්න කෙනෙක් අරමුණු කරගෙන තමාගේ සිතේ චිත්ත තරංග යවලා ඒ රෝගාබාධයේ අනුව ඔහුට සෙත් පැතීමෙන් ඔහුට නිරෝගී සුවය ලැබෙන්න පුළුවන්. ඒ වාගේ බොහෝ ලැබිච්ච අවස්ථා දැකවති. මෙන්න මේක නිසා ධිට්ඨ ධම්ම සුඛ විහරණයේ වශයෙන් එදිනෙදා සපවත් වීම, එදිනෙදා නිකාමිස භවයට සපවත් වීම මේ සමත භාවනාවේ ආනිසංසය. අනිත් ආනිසංසය තමයි විපස්සනා පාදකානිසංසය. ඒ කියන්නේ සෛක්ෂයන් වහන්සේලා සහ පුතුර්ජන යෝගාවචරයන් සමත භාවනා වඩා රූපාවචර ධ්‍යාන අරූප සමාපatti හෝ වඩා කර්මස්ථානයේ නැගිට කියන්නේ ධ්‍යානයේ නැගිට විපස්සනාවට හැරෙනවා. සුද්ධ විපස්සනා ඥානිකයෙකුට වඩා සමත භාවනාවෙන් ලක් ආලෝකයක් ඇති යෝගාවචරයාට විපස්සනා වැඩිම පහසු වෙනවා. ඒක නිසා විපස්සනාවට හැරිලා රූප පරිග්‍රහණයේ පටන් රූප පරිග්‍රහණේ නාම පරිග්‍රහණේ රූප වවස්ථාන නාම වවස්ථාන ආදී වශයෙන් මේ රූප කර්මස්ථාන නාම කර්මස්ථාන වලින් ඇතුල් වෙලා සීල නාම රූපයන්ගේ ලක්ෂණ රස ප්‍රතිපත්තාන පදත්තාන කරබුණු කරගෙන නාම රූපයන්ගේ හේතුඵල සම්බන්ධතාවන් වූ ප්‍රතිසම්පාදයේ ධර්මණු කරගෙන සම්මර්ෂණ ඥානයේ පතන් විපස්සනා ඥාන කුළු ගන්නවා තමාගේ පාරමී පමණින් සෝවාන් ආදී මාර්ගඵල නිවන් සාක්ෂාත් කරගන්න. මේ මාර්ගඵල නිවනට උපනිශ්‍රේ වෙන්නේ විපස්සනාවට පාදක වෙනවා සමත භාවනාව. මේක සමත භාවනාවේ දෙවෙනි ආනිසංසයයි. තුන්වැනි තමයි අභිඥානිසංසය. අභිඥානිසංසය කියන්නේ ලෝකේ ලෞකික අභිඥා පහක් තියෙනවා. ඉරිදිවිදා අභිඥාව, දිව්‍ය ත්‍රෝතා අභිඥාව, චේතෝපරිය අභිඥාව, పూర్වේ නිවාසානුසුන්තේ අභිඥාව, දිව්‍යං චක්ෂර විඥාව කියන මේ පහයි. එයින් මේ සමත භාවනා අතරත දස කසිනියි දස කසිනියෙන් ආලෝක කසිනියයි ආකාශ කසිනියයි හැර ඉතිරි කසින අටේ ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ භූත කසින හතරයි නීල තේස ලෝහිතෝ දාත කියන වර්ණ කසින හතරයි අට අරගෙන ඒක 14 ආකාරයකින් සිත වශීභාවට පමුණවා ගන්න. ඒ කියන්නේ <clears throat> කසිනුත්කාන්තිකතෝ කසිනාල්ලෝමතෝ ඥානාල්ලෝ කසින පරිලෝමතෝ කසිනාල්ලෝම පරිලෝමතෝ ඥානාල්ලෝමතෝ ඥාන පරිලෝමතෝ ඥානාල්ලෝම පරිලෝමතෝ කසිනුත්කාන්තිකතෝ ඥානුත්කාන්තිකතෝ ඥාන කසිනුත්කාන්තිකතෝ ඔය විදිහට ක්‍රම 14ක් තියෙනවා. අති සූක්ෂම ලෙස මේ සමාපත්තියේ සමවැදීමට හුරු පුරුදු වෙමු. එසේ සුද්ධසාකාර 14 ආකාර වසීතාව හොඳින් පුරුදු කරගෙන ඊට පස්සේ තමා කැමති අභිඥාවක් සඳහා තියෙන පූර්ව විලි. ඉර්ධිවිද අභිඥාව ගන්න කැමති නම් ඒකට කියනවා පූර්ව විලි. ඊළඟට දිව්‍ය ශ්‍රෝත අභිඥාවට, පරිචිත විඥාන අභිඥාවට, పూర్වේ නිවාසානුභූති ඥාණයට, දිව්‍ය චක්ෂුර විඥාණයට වෙන වෙනම පරිකර්ම තියෙනවා. මේ විදිහට පරිකරම කරමින් මේ කියන අභිඥා පහ උපදවන්නට අර පසන අටකින් පුළුවන්. සසු කර්මස්ථාන වලින් බෑ. සමහර කෙනෙක් හිතනවා මේ ආනාපාන සතිය වඩලත් පුළුවන් ඉදිවිද ඥානාදී ලබන්න කියලා. ඔය විදිහකින් වන් ලැබෙන්නේ නෑ. ඒකට පාදක වෙන්නේ අර පසන පමණයි. පසන වලින් ආලෝක පසනේ අත්හැරියේ එපා නිසා නෙමෙයි. ආලෝක පසනේ අවශ්‍යයි. අර චුද්ධ සාකාර චිත්ත පරිධමණයට අටයි අවශ්‍ය වෙන්නේ. ආලෝක කසිනියත් එතන ඕදාත කසින ආදියට එකතු වෙයි. ආලෝකයමයි ඕදාත ආදිය කියන්නේ. ඕදාත කසිනේ තේජෝ කසිනේ දෙකට සාධාරණ ආලෝක කසිනේ. ආකාශ කසිනෙන් අරූප සමාපatti පුදවන්න පුළුවන් කමක් නැති නිසායි ඒක පැත්තකින් කිව්වේ. ඒකට මෙන්න මේ කසින වලින් අර 17 ආකාරයකින් සිට වසීබාට පමුණවා ගත්ත යෝගාවචරයකට පුළුවන් වෙනවා මේ අභිඥා පහෙන් කැමැති කැමැති අභිඥාවක් උපදවා ගන්න. සෝ යස යස අභිඤ්ඤා සතිකරණීයස ධම්මස චිත්තං අබිනින්නාමේති අභිඤ්ඤා සති කිරියාය తත්‍ර తත්‍රේව සක්ති භග්ගතම් පාපුනාති සති සති ආයතනෙන් කියා සූත්‍ර පාඨයක් තියෙනවා. ඒ කියන්නේ මේ ධ්‍යානලාභී අෂ්ඨ සමාපත්තිලාභී කෙනෙක්. අෂ්ඨ සමාපත්තිලාභී කෙනෙක් යම් යම් අභිඥාවක් සඳහා සිත නැමුවා නම් සිත ආවර්ජනා කළා නම් සිත අදිෂ්ඨාන කළා නම් ඊට සුදුසු හේතු සම්පතුත් තිබුණා නම් ඒ ඒ විදිහට ඒ අභිඥා ප්‍රතිලාභය සිද්ධ වෙනවා. මේකයි මේ සූත්‍ර පාඨයෙන් කියන්නේ. එතකොට මේ අභිඥා අවශ්‍ය වන්නේ මක්ෂාද තමා ලබාගත් උසස් ගුණයෙන් ධර්ම සේවයක්, ශාසන සේවයක්, ලෝක සේවයක්, ලෝක සාන්තියක්, ජනතා සේවයක් සිදු කරන්නයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ඉරිදි විදාදී පරිහරණය කළ තියෙන තමන්ගේ පුලුවන්කාරකම ලෝට පෙන්වන්න නෙමෙයි. ඒ සමන් වහන්සේගේ තියෙන ආනුභාව බලම හිමින් ලොවට ධර්මය අවබෝධ කරුණු පිණිසයි. බලන්න යමා මහ පෙළහැර පෑම ගැන. කාටවත් පවත්වන්න බැරි යමා මහ පෙළහැර ඉදිරිදා විඥා විශේෂයක්නේ. යමා මහ පෙළහැර පෑමින් බලාපොරොත්තු වන්නේ නිර්මිත බුදුරුවක් මවක්. සවනංගන බුදුලැස්ස විහිදුවමින් දෙවියන් සෑත සමස්ත ලෝකයාට පෙරසේ අහසට පැන නැගී ඉරියව් මාරු කරමි. ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරමි. සිරි දේහේ සියලු අංග පසයෙන් ගිනි කඳ ජල කඳ බඹසනේ දක්වා පේනසේ විහිදුවමින් මහජනය සමාහිත බාටපත් කරන. ඒ ආචාර්ය පෙළහර දකින්නෝන්ගේ සිත සමාධිගත වේ. විස්මයටපත් වේ. ඒ සමාධිගත සිතට ඇහෙනසේ අර ධර්ම සාකච්ඡා ස්වරූපයෙන් දේශනාවක් පවත්වන. මේ දේශනාව තුළින් තමයි අසංඛ්‍ය ගණන් ජනතාව අමා මහ නිවන අවබෝධ කරගන්නේ. ඥාති සමාගමේදී යමා මහ පෙළහර පාමින් පැවැත්තු දේශනාව තුළින් කෝටි ලක්ෂයක් දෙවියන් බ්‍රහ්මයන් රහත් වන අසංඛ්‍යයක් පිරිස සෝවාන් ආදී මාර්ගඵල නිවන් දැක්. මේ වාගේ එක දවසක් නෙමෙයි බොහෝ වාරවල ගණ්ඩම්බ රුක්ෂ මූලයේදී පැවැත්තු යමා මහ පෙළහර පෑම දැකලා 20 කෝටියක් දෙනා නිවන් දැක්. දේවෝරෝහණ පූජා දවසේ පැවැත්වූ පෙළහර දැකීමෙන් කිස් කෝටියක් දෙනා නිවන් අවබෝධ කරගන්නවා. එවැගේම පාටික සමාගමේදී පැවැත්වූ පෙළහර දැකීමෙන් 14 කෝටියක් දෙනා නිවන් අවබෝධ කරගන්නවා. බ්‍රහ්ම සමාගමේදී කියන්නේ බක බ්‍රහ්ම දමනයේදී පැවැත්වූ පෙළහර දැකලා 14 කෝටියක් පිරිස නිවන් අවබෝධ කරගන්නවා. ධනපාලයට කියන්නේ නාලාගිරියට දමනය කරන දවසේදී පැවැත්වූ පෙළහර නිසා 84000ක් දෙනා අමා මහ නිවන් දැක. මේ වාගේ එකක් දෙකක් නෙමෙයි. මුළු බුද්ධ ජීවිතයේම විවිධාකාර ප්‍රාතිහාර්යයන් ගැන කතා වෙදී. මේ වාගේ ශ්‍රාවකයන් වහන්සේලාද පෙරහැර පෑමින් ලොවට වැඩසලසලා තිබේ. සරුවත් මංගලන් දෙනම ධර්ම දේශනා කරන අවස්ථාවලදී සරුවත් මහ රහතන් වහන්සේ ධර්මාසනාරූඪව දේශනා කරද්දී මුගලන් මහ රහතන් වහන්සේ මහජනයාට තේන්නේ කලකන. අදිෂ්ඨාන කළ මම මාව පෙන්වනවා. එතකොට මේ බණ ප්‍රදේශ සමාධිගත වෙලා බණ අමින්ම මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නවා. ලංකාවේ වැඩි සිටියේ ධම්මදින්න මහරහතන් වහන්සේ විපාක පෙන්වන පිණිස පවන්වත් උඩට හරෝ. අහසේ දෙව් යමම් බඹදිමම් තේන්ද පටන් ගන්නව දෙවියන් ව්‍රක්‍මයන් මිනිස්යන් මේ ගෙමිදුලේ ඉන්න වගේ තේ. ඒ කුසල විපාක පෙන්වනකොට මිනිස්යන් සනිසීමකටපත් වෙනවා. ඒ අතර තේ උන්නතුරුව නෙක්ඛම්ම ආනිසංස දක්වමින් විපස්සනාට හරවන. ඒ නිසා දැන් සංවේගයටපත් වී උද්වේගයටපත් වී සොම්නසරදපත් වී සිටියේ මහ ජනතාවගේ සිටේ සමාධිය වැඩිලා ඒ ආසනයේ තියෙන හේතු සම්පත් ඇති පරිද්දේ මාර්ගඵල දිවන් අවබෝධ කරගන්න. මෙන්න මේ වාගේ ලොවක වැඩසැලසුම් නිසයි මේ අභිඥා බල අවශ්‍ය වන්නේ. ඉතින් මේ අභිඥා බල ලැබීම මේ කියන සමාධි භාවනාවේ විශේෂ අනුශංසයයි. අනිත් කාරණේ තමයි භව විශේෂානිසංසය. භව විශේෂානිසංසය කියන්නේ ආගන් වහන්සේලා අර යම් කිසි කෙනෙක් ධ්‍යාන සමාපatti උපදාගෙන සිටියා නම් එයින් නොපිරිහි සිටියා නම් ආයු කෙලවර තමා ලබ්ධානයේ අනුරූප බමතලේ උත්පත්ති ලැබෙන. ආශාවෙන් හිතියත් ඒ උපදිනවා. එසේ ආශා නොකලත් තමන්ගේ ප්‍රාර්ථනාවන් නොකලත් ධ්‍යානෙන් නොපිරිහි සිටියා නම් අනිවාර්යෙන් බමලෝට යයි. ඒකට කියනවා භාව විශේෂානිසංශය. සරුවත් මහ රහතන් වහන්සේ ආත්ම ධම් අවුරුදු 7ක් මෛත්‍රී ධ්‍යාන වඩා මහා කල්ප 8ක්ම ආභාසර බඹතලේ බ්‍රහ්මසැකලිය. මේ වාගේ භාව විශේෂානිසංශය. ඊළඟට අනික්කාමී තමයි නිරෝධ සමාපත්තිය ආනිසංශය. ඒ කියන්නේ අනාගාමී සහ බුදුපසේ බුදුමහරහත් උත්තමයන් වහන්සේලා අෂ්ට සමාපatti ලාභී නම් උන්වහන්සේලා මෙලවම නිවන් සුවයට සමයදීමක් වශයෙන් චිත්ත නිරෝධය කරන පිණිස නිරෝධ සමාපatti සමාධි. මනුෂ්‍ය ලෝකයේ අදිම ගාන දින 7යි. කෙටි කාලයකින් විනාඩි කිහිපයකට නිරෝධ සමාධිනේ සිද්ධ තියෙනවා. මේ විදිහට නිරෝධ සමාපත්තිය සමාදින්න මේ ධ්‍යාන සමාපත්තිය නැතිනම් පුළුවන් කමක් නැහැ. අෂ්ට සමාපත්තිය මොන කරනවා අනුපිළිවෙලින් අෂ්ට සමාපත්තිය සමයදීලා තමයි නිරෝධයේ පිපත් වෙන්නේ. මෙන්න මේක නිසා මේ පංචමහා ආනිසංසයක් සමාධි භාවනාවේ සඳහන් වෙති. නැවත වඩා සිහි ගන්නවන්ට ඕනේ පළවෙනි ආනිසංසය තමයි ධිට්ඨ ධම්ම සුඛ විහරණය. දෙවැන්න තමයි විපස්සනාට පාදක වීම. තුන්වැන්න තමයි අභිඥාවට පාදක වීම. හතරවැන්න බ්‍රහ්ම ලෝකෝත්පත්ති. පස්වැන්න නිරෝධ සමාපatti ආනිසංසය. මේ ආනිසංස සියල්ලම සමාධි භාවනාවෙන් ලැබෙන අතරතේ තම තමා බලාපොරොත්තු වෙනවන් රහත් බෝධි, පසේ බෝධි, අபிසම්බෝධිය. ඒ බෝධියට පත්වීම සඳහා මේ සමාධි භාවනාව තුළින් සමාධියේ පාරමී ගුණ වර්ධනය වෙනවා. මේ සමාධි භාවනාවෙන් විශේෂයෙන් වැඩෙන්නේ ප්‍රඥා පාරමිතාව. ඉතින් ප්‍රඥා පාරමිතාවත් වැඩෙන අතරතේ සමාධියේ පදනම් කොටගෙන ප්‍රඥාව දිනු කරන බැවින් එමගින් අර සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂාව සම්පූර්ණ වීමෙන් මෙලව ජයගෙන පරලොව ජයගෙන කෙලවර බලාපොරොත්තු වන අධිගම බෝධියකින් ඒ ලෝකෝත්තර අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබෙනවා. මේක බුද්ධෝත්පාද කාලයක පමණයි මේ අනුපිළිවෙල තියෙන්නේ. අබුද්ධෝත්පාද කාලවල මේ විදිහ අනුපිළිවෙල දේශනාවක් කොතනකවත් නැහැ. නිසා මේ බුද්ධෝත්පාද කාල ලබාගත් බැවින් අප්‍රමාද විසගිනිගත්තු එගිනිනවන්න ප්‍රමාණ වෙන්නක් නේ. ඇන්දිවත් ගිනිගත්තු එගිනිනවන්න ප්‍රමාණ වෙන්නක් නේ. සර්පයෙකු විසින් දෂ්ට කළ කෙනෙකු ඒ සර්ප විස දැස්සවීමට සමාන වෙන්නක් මෙන් වහවහාම මේ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ සඳහා අපේ ඡන්දය, චිත්තය, වීරිය, දීමන්සාව පවත්වා ගත යුතු වෙනවා. ඉතින් අද මේ අවස්ථාවේ මේ විශේෂ යෝගාවචර සීල පිළිසට අපි කරුණාවෙන් මතක් කරන්නේ දසකයක වැඩසටහන හේතු සංඥාව අවසන් වුණා. සිය නිවෙස්වලට ගිහිල්ලත් මේක අඛණ්ඩව පුළුවන් ප්‍රමාණයට එක්තරා නොකඩව පවත්වා ගන්න අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඊළඟට නැවතත් යම් කිසි විවේකයක් ගන්න ලැබිච්ච අවස්ථාවක මේ ස්ථානයට හෝ පැමිණ ඒ තමා බලාපොරොත්තු වන ඉතිරි ඉතිරි භාවනා කමඨාන් සාර්ථක කරගන්නට අදිෂ්ඨාන කරගන්නට ඕනේ. අපි මේ ජීවිතයේ ගන්න උත්සාහය බිඳුවක්වත් නිරර්ථක වන්නේ නැහැ. මේ ජීවිතයේ අපි බලාපොරොත්තු වෙන අධිගමයන් නොලැබුණොත් අපිට මීළඟ භවයකදී හරි මේට වඩා ප්‍රතිඵල සහිතව මේ නිවන් මාර්ගය ආගැනීමට මේ බුද්ධෝත්පාද කාලයේ අපට ශක්තිය ලැබෙනවා. එනිසා ඒ ගැන අපේ බලවත් විශ්වාසය හා ඡන්දය ඇති කර ගන්න අතරතේ අද මේ දවසේ පුණ්‍යද ප්‍රතිපත්ති ධර්මයක් අපේ උසස්ම බුද්ධාගමේ මහෝත්තමයන් වහන්සේ ආબોධ කළ ආර්ය සත්‍ය ආબોධයෙන් ලැබෙන සාන්ත නිවන පිණිස හේතු වේවා කියලා අදිෂ්ඨාන කරගන්නවා. මේ මහා සගරෝණට සීල් පිරිසට දානෝපස්ථාන සඳහා පැමිණ සිටින සදහවත් පින්තුන්ද තම තමා දැහැමින් සෙමින් උපයා සපයාගත් මේ දානවත්වී අග්‍ර භාගයෙන් බුද්ධ පූජා පවත්වා සගරෝණට සීල් පිරිසට ආයු වර්ණ සපල් බල ප්‍රඥා ලැබෙනසේ කරුණා මෛත්‍රිය දෝපන මේ දානස්පස්ථාන කුසලයේ මහත්ඵල ධානිසංස වී ඒ සෑම දිනකටත් මෙලව ආජීවර්ණ සතබල ප්‍රඥා වැඩි ධ්‍යාන සමාධි සමාපත්‍ය අභිඥා විපස්සනා වැනි උසස් ගුණ පුරාගන්පත් අවස්ථාව සැලසී තම තමන්ටත් පැතු පැතු බෝධු වලින් ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් වේවා කියලා අදිෂ්ඨාන සබා ගනිමු. දැන් වේලාව සම්පූර්ණ බැවින් මෙතකින් සෑහෙමකටපත් වෙමි. දාස පුරා සිදු කරගත් දාන සීල භාවනා කුසලය අප සියලු දෙනාට කෙසේ මහත් කළ මහානිසංසව පරලෝසකත් ඥාතීන් ජීවත්වන ඥාතීන් ආරක්ෂක දෙවියන්ද ඉතාහිතම දහ සම සත්‍යයන් සහිතව අප සෑම දෙනාට මෙලව පරලෝ ජයගැනීමෙන් කෙලවර බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවිසනසේ වදාළ අජරාමර ශාන්ත අමා මහ නිවන් සුවම සාක්ෂාත් වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමු අභිවාදන සීලිස්ස නිච්ඡං වන්ධා ප්‍රසායින චක්කාරෝ ධම්ම වර්ධන්ති ආයුවන් සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සංඝ සම්පත්‍ති මේවතේ අධෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිජ්ජතු